ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ සතිය ගැන කියපු දේශනාවේ ඇතුලේ දැන් අපි කෑම අපි කියමු අපි කෑම කන වෙලාවට දැන් සතිය දිගටම පුරුදු කරගෙන ඇවිත් කෑම කන වෙලාවට සතිය සතියෙන් කෑම කනකොට ඉබේටම ඒකේ ආදීනව පෙනීගෙන යනකොට ඒ කෑමකට කටට ගත්තාම ඒක එතනින් මෙතන තීච්ච රසය නැති වෙලා යන ආදීනව පේන එකත් සම්පජන්නේට අයිතිද ස්වාමින් වහන්සේ ඔය සම්පජානනේ කිට්ටු නේද? මේ සම්පජානේ කියනම තියෙන ස්වභාවයනේ. ඕකට ඇත්තටම සම්පජානේ කියනකට අපි කියමුද යථාභූත ඥාන දර්ශන කියලා. ඇත්ත ඇති සැටියෙන් තේරෙන්න පටන් ගන්නවා කියන්නේ. එතකොට ඇත්ත ඇති සැටියෙන් තේරෙනවා කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් තියෙන කාරණේ තමයි ඇත්ත කියලා කියන්නේ මේ ලෝකේ ඇතිවීමක් තියෙනවා, පැවතීමක් තියෙනවා, නැති වෙලා විනාශ වීමක් තියෙනවා. එතකොට සිහිය කියන එක භාවිතා කරන්නේ ඔය ඇතිවීම පැවතීම නැති වෙලා යාම කියන එක දකින්නයි. ඒක දකින්න ටෝච් එකයි සිහිය වෙන්නේ. එතකොට ඒක මේ මේ හැම එකකදීම මේක සිද්ධ වෙනවා කියන ඒ කාරණාව තමයි අරක. හැබැයි ඕකේ කතාව තියෙන්නේ ඕක මෙනෙහි කරන එක නෙවෙන්න ඕන. අන්න එතන අවුල තියෙන්නේ. නෑ ඉබේට කෑම ඕක කල්පනා කරන එක නොවෙන්න ඕන. කල්පනාවෙන් බැහැර වෙන්න ඕන. මොකද අපි මාරම පුරුද්දක් තියෙනවා අපිට සංසාරගත පුරුද්දක් තියෙනවා කල්පනා කරන්න. ඕක කොහොමද කමෙන්ටේටින් කරනවා කියන්නේ එහෙම එකක් තියෙන විස්තර ਵਿਚාර කරනවා. ආන් වගේ එකක්. ඒකෙන් බැහැර වෙන්න තමයි ඉගෙන ගන්න ඕන. නමුත් කොහොමත් මුලදී ඕක කමෙන්ටේටින් කරන්න පටන් ගන්න ඕක ප්‍රශ්නෙකුත් නෑ. කාලයක් ඕක කරගෙන යනකොට තමයි අපිව අර අර අර කොහොමද කියන්නේ ගහක් ගහක් සුද්ධ කර කර නෑ ගහක් වටේ තියෙන වැල ටික අනම්මනම් ඔක්කොම ටික සුද්ධ කරගෙන සුද්ධ කරගෙන ගිහිල්ලා ඒ ගහ ගාවට කිට්ටු වෙනවා වගේ අර නිර්මල සිහිය හදාගන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඉතින් එහෙම දෙයක් තේරෙන එක අපි කියමු යථාර්ථයක් විදිහින් තේරුණා කියලා. ඒක ඒක ඒක හොඳයි. ඒ ස්වාමිනාහස ඉතින් ඒකෙන් දැන් වෙලා තියෙන ප්‍රශ්නයක් දවන් දන්නේ ඒක. අර ආසාම කරපු කෑම ගැන එච්චරම තෘප්තියක් නැති වෙලා මම හිතනවා ඉතින් අම්මා දැන් මෙච්චර අවුරුදු දැන් ඔය තියෙන කාලේට කාබ්බේව ගැන මම හිතන්නේ තෘප්තියක් නැති වෙලා තියෙන සාධාරණයි නේද? <laughs> තව <laughs> මොකටද ඉතින් මං හිතුවේ මේකද සම්පජන්ණය කියන එකේ එක්තරා තස්යක්ද මේ කියන එක. මෙහෙම තමන් ඒ ලබා ගන්න අත්දැකීම ගැන මම ආයෙත් කියන්න කැමති සැකැති කරගන්න එක නාකයි. ඒක ඒක අර සූත්‍රයේ තියෙන දෙයකට දාගෙන පොතේ තියෙන එකද මේ දකින්නේ කියලා හිතන්නේ එක නාකයි. එහෙම හිතන්න හොඳ නැහැ. ඊට වඩා මේ දකින්න එක තුල අපි දන්නවා නම් අපිට තේරෙනවා නම් සම්පජඤ්ඤ ලක්ෂණ ටික තියෙනවා කියලා අන්න එතනයි මේ කාරණේ තියෙන්නේ එතනයි ධර්මයේ තියෙන්නේ. එහෙම නැතුව අපි අර අර කියන විදිහකට සලකන්ට ගත්තොත් හිතෙම හිතේ වඩන්නේ පුරුදු කරන්නේ නීවරණයක්. ධර්මයේ තමයි. ධර්මයේ අනුසාරයෙන් අපි වඩන්නේ පුරුදු කරන්නේ නීවරණයක්. දන්නවද ඇත්තෝ උපසම්පදා හාමුදුරුව කෙනෙක්ට විමතියකින් ඒ කියන්නේ සැකයක් සහිතව යම්කිසි කටයුත්තක් කරනවා නම් බුදුහාමුදුරුව කියනවා ඒක ආපත්‍යක් කියලා. ඒක අපිට ඇවතක්. හේතුව තමයි ඒ කරන වැඩේ තුල ආපත්‍යක් නොවෙන්න පුළුවන්. නමුත් ඇවත වෙන්නේ මොකද්ද? අර සැකයක් පුරුදු කරන එක. මොකද ඒ සැකය කියලා කියන ওই කාරණේ නිවන ආවරණය කරන එක. ආවරණා නිවරණා චේතස උපක්ඛිලේස. හිත ආවරණය කරන වහලා දාන එකක් හින්දා. ඒක හින්දා මම ඔයයන්ට කියන්න කැමති ඒ කරන කියන කටයුතු වල දාන්න යන්න එපා පොතට. භාවනාවට පොත අරන් යන්න එපා කොයි වෙලාවකවත්. ඒ වෙනුවට ප්‍රායෝගිකව තමන්ගේ අත්දකින්න ඒ තේරුම් ගන්න ඒ ඒ සත්‍ය තුල තියෙනවා නම් ওই සම්පජාන ලක්ෂණ ටික ඒ ලක්ෂණ ටික තේරුම් ගන්න. ඒවා එතකොට අපිට අර පාලි වචන වලින් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඒ ඒ සිපාසයක් නෑ. බුදුහාමුදුරුවෝ කියනවානේ තමන්ගේ මව් භාෂාවේ තියෙන විදිහට ඒ ඒ වචන වලින් මේ ධර්ම තේරුම් ගන්න කියලා. එතකොට තමන්ට මේක තේරෙන්නේ මේක තුල ඇතිවීම පැවතීම නැතිවීමක් තියෙනවා නම් අර විරාගයකට තමන් අරන් යනවා නම් ඇලීමකින් තොර වීමකට අරන් යනවා නම් නිදහස් වීමකට අරන් යනවා නම් ඉතින් කොච්චර දෙයක්ද ඒක එහෙම හොඳයි හැබැයි ඒක පොතේ ඒ විදිහටම නැති වෙන්න පුළුවන් ඒ වුණා කියලා සැක හදා ගන්න නම් එපා ඒකයි පෙරවන් සරණයි ඔබ වහන්සේ මුදුමයි පෙරවන් සරණයි පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනව නේද එහෙම කියන්න ඕන අපු දැන් හුස්ම රැල්ල නාසිකාග්‍රේට පටහිත තියාගන්න කිව්වට අපිට මට හුඟක් වෙලාවට ඒ හුස්ම එතෙන්ට දැනෙන්නේ නැහැ අග තමයි දැනෙන්නේ කොහමද අග ඉතින් එතකොට ආශ්වාසය එතකොට සමහර වෙලාවට ප්‍රශ්වාසය නොදැනීම තියෙනවා ඉතින් ඒක ඇත්තටම ප්‍රශ්නයක්ද දැන් ඒත් ඉතින් එහෙමම හුඟක් ඉන්න පුළුවන් සල්හිත tempat වෙලා පය tempat වෙලා එහෙමයි. ඒක ප්‍රශ්නයක්ද කියන එක මට ටිකක් මම අහගෙන උන්න. එහෙමයි. හරි. කොහොම නමුත් අපේ අර අර මොනවද කියන්නේ communication මොකක්ද ප්‍රශ්නයක් ආවා. ඔබතුමීට මාව ඇහෙනව වෙන්න ඕන. ඇහෙනවා ගන්න. හරි. හරි. මම අහන්නේ භවනා කරගෙන යනකොට ආස්වාසයේදී මුල අහුවෙන්නේ නැති වුණාට මැද සහ අග අහුවෙනවා. නමුත් ප්‍රාස්වාසයේ ගොඩක් සැහැල්ලු වෙලා යන විත්‍යක් තේරෙනවා. නොතේරෙන තරමට ප්‍රාස්වාසයක් නැති තරමට කියලා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි නේද කියන එක නේ ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙවෙයිද කියන එක නේද ප්‍රශ්නේ? මම හිතන්නේ ඒකයි ප්‍රශ්නේ. කොමියුනිකේෂන් නමුත්ලක් තියෙනවා. මට තේරෙච්ච හැටියට ඒකයි. මම හිතනවා ඕක ඕක සාමාන්‍ය දෙයක්. භවනාවේදී කොහොමත් අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඇත්තටම කියනවා නම් ওই සම්පජඤ්ඤ ගැන කතා කළා වුණාට අපිට සම්පජඤ්ඤේ මුලම අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. සම්පජඤ්ඤ පටන් ගන්නකොටම ඕකේ ආරම්භය සහ මැද අවසානය අහුවෙනව වෙනුවට අපිට පළවෙනියෙන්ම අර අවසානය අහුවෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. නැති වෙලා යනකොට විනාශ වෙලා යනකොට ඒක තේරුණා වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට කියනවා නම් අර මොකක් හරි කලබල වෙච්ච වෙලාවක හරි මොකක් හරි වැරදි වචනයක් හරි වැරදි විදිහකට මොකක් හරි කරපු වැඩක් හරි කරන්න කලින් අපිට ඒ නැත්තම් කරන කරනකොටම ඒක මතකෙට නැති ආවේ නැති වුණා වෙන්න පුළුවන්. කලාට ඉවරනාට පස්සේ නැත්තම් කරලා ඉවර වෙන්න ඕන්න මෙන්න තියෙනකොට නැත්තම් කියලා ඉවර වෙන්න යනකොට තේරෙන්න පටන් ගන්න පුළුවන් නෑ නෑ මේක නෙවෙයි කියන්න ඕන උනේ කියලා. අන්න ඒ වගේ භාවනාව තුළදීත් ඔක හරියම සමාන සාමාන්‍යයි සමානයි අපිට අර ප්‍රකට වෙන කාරණා චුට්ට චුට්ට චුට්ට චුට්ට වෙනස් වෙනවා. කොහොමත් ආනාපානේ අර අපි හිතුවා වුණාට මුලම අහුවෙන්නම ඕන කියලා ඒ දේ ප්‍රකට නොවෙන්න පුළුවන්. හැබැයි කාලාන්තරයක් තිස්සේ භාවනාවට පුරුදු වෙන්න උනහම අපිට උපාදෝ පඤ්ඤායති කියන ඒ ලක්ෂණය පවා ඉපදීම කියන එක නැත්නම් ඇතිවීම කියන එකත් ප්‍රකට වෙන්න තේරුම් ගන්න පටන් ගන්න පුළුවන්. මොකද එතකොට ඔය කියන කාරණා වෙනකොට ඔබතුමීට පුළුවන් වෙලා තියෙනවා ආස්වාසය සහ ප්‍රාස්වාසය කියන ඒක දෙකක් හැටියට දකින්න. ආස්වාස්ය ප්‍රාස්වාස්ය කියන එක එකක් හැටියට නැතුව ඒ කියන්නේ ආස්වාස්යයට එක්තරා ගුණ සමූහයක් තියෙනවා ප්‍රාස්වාස්යයට තවත් ගුණ සමූහයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ ඒ ඒ තරමටම හිතේ වෙනසක් හදලා දාන්න හෝ හිතේ වෙනසක් තියෙන විදිය දකින්න පුළුවන්කමක් ප්‍රකට වෙලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. ඉතින් ඒත් එක්ක ප්‍රාසාදේ නම් ඔය විදිහට නැති වෙලා යන විත්‍ය සහ සැහැල්ලුවක් තියෙන විත්‍ය ඇත්තටම සාමාන්‍යයක් වෙන්න ඕන. මොකද ආශ්වාසයේදී කරන්නේ අපේ ඇඟ ඇතුළට හුස්ම ගන්න එක. ඒකත් එක්ක අර ඇඟ පොඩ්ඩක් පිම්බෙනවා, හිර වෙනවා, තද වෙනවා වගේ ලක්ෂණ එනවත් එක්කම අර ප්‍රාශ්වාසයේදී අර ශරීරයේ ඇතුළේ තියෙන ඒ වායෝ ධාතුව ඒ හුලං ටික එළියට ඇදගෙන යන එකක් වෙනවා. ඇත්තටම මේකනේ. ඉතින් එහෙම වෙනකොට මේ ශරීරය තුල තියෙන අර හිර වෙලා තද වෙලා තිබිච්ච දේවල් ටික ලිහිල් වෙන්න, ඉහිල් වෙන්න, සැහැල් වෙන්න පටන් ගන්නවා. ඒක ඒ ආකාරයෙන් දැනෙන්න ප්‍රකට වෙන්න පුළුවන්. අර ශරීරයට වඩා වැඩිපුර අවධානයක් යන්න පුළුවන් හුස්මකට වඩා. කමක් නැහැ ඒක හොඳයි යම. ඒ විදිහට කරගෙන යන එක හොඳයි. අපි තවදුරටත් බලමු ওই කියන අවස්ථාව තුළ ටිකක් වැඩිපුර ඉන්න බලන්න. එතකොට අපිට අර සම්පජාන්‍ය කියන එකම ගත්තොත් එහෙනම් වචනේ අර ඉස්සෙල්ලා කතා කරපු හින්දා ඒක ඒකේ තියෙන අර අපිට ස්පර්ශ නොවිච්ච කොටස් ටික ස්පර්ශ වෙන්න පටන් ගනීවි. දැනෙන්න තේරෙන්න පටන් ගනීවි. අන්න එතකොට ඔය ඔය කියන ආනාපානය තුළ තව තවත් සංගතක තියෙනවා තව තවත් සිහිය දියුණු කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා තේරුම් ගන්න එක. ඔය කරන විදිහ ගැන, කෙරෙන විදිහ ගැන, අතම කරන විදිහ නෙවෙයි, කෙරෙන විදිහ ගැන වැරද්දක් නම් කියන්න විදිහක් නැහැ. ඒ ඒ විදිහ හොඳයි කියලා කියන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. හුඟක් වෙලාවට මට අර S2 පියාගෙන මම භාවනා කරනකොට මට හැම වෙලේම දැනෙන්නේ මම S2 අරගෙන ඉන්නවා වගේ කියලා. ඉතින් ඇත්තටම S2 අරගෙන නැහැ. නමුත් මට තේරෙන්නේ මම ඇස් අරගෙන ඉන්නවා වාගේ කියලා තමයි මේ ඒකදී මට ටිකක් හරි අපහසුතාවයකුත් දැනෙනවා එතකොට. හ්ම්. ඔකම ගොඩක් කාලයක් තියෙනවද කොච්චර කාලයක් වගේ තියෙනවද? ඒක දැන් මේ දවස් දෙක තුනක් වෙලේ ඉඳලා තමයි ඒක පටන් ගත්තේ. හුඟක් වෙලාවට එක හැක් කැරිලා වගේ තියෙනවා කියලා තමයි දැනෙන්නේ. ඇත්තට මෙහෙම ඇරිලා නැහැ. හ්ම් හ්ම්. මෙහෙම සමහරක් වෙලාවට අපේ අර මෙහෙම හිතමුකෝ හිතන්න දැන් අපිට මොනවා හරි තියෙන කාරණු කාරණාත් එක්ක දේවලුත් එක්ක අපේ හිත ටිකක් වැඩිපුර එහෙට මෙහෙට දුවනවා කියන්නකො. අන්න නිකන් උදාහරණයක් ඇටියට ඒත් එක්ක වගේ දැන් හිත හිතට අර වැහිලා වගේ ඉන්න අකමැත්තක් තියෙනවා ඒ වගේ අවස්ථාවක් ඉන්නත් පුළුවන් ඉතින් සමහරක් වෙලාවල් වලදී ඇහැ වහගෙනම ඉන්නවට වඩා බාගදා ඇහැ අරගෙන ඉන්න එකත් හොඳ වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඉතින් කොහොම නමුත් ඔය කියන ලක්ෂණයට චුට්ටක් හුරු වෙන්න ගියොත් එහෙම හුරු වුණොත් එහෙම ඒක සාමාන්‍යයක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවනි. කොහොම නමුත් ඇහැ වහගෙනම ඉන්න ඕන කියලාම කතාවක්ම නැහැ. කැමැත්තක් තියෙනවා නම් ඒ කියන්නේ ඇහැ අපි හිතමුකෝ ඇහැ වහගෙන ඉන්න ඕන බලහත්කාරයෙන් කියන්නකෝ. එහෙමනම් ඊට වඩා වටිනාකමක් තියෙනවා වැදගත්කමක් තියෙනවා ඇහැ වහගෙන ඉන්නේ නැතුව කොහොමද කියන්නේ විවෘත කරලා චුටි වෙලාවක් ඉන්න එක. එතකොට අපි ඒකෙන් කියමු නිකන් හිතට තැන දෙනවා කියලා. ඇත්තටම ඇහැ අරගෙන ඉන්න බෑ මට. මම ඒක බලන්නේ මම වහගෙන ඉන්නේ. මට මට ඒක අපහසුතාවයක් නැහැ. නමුත් මට ටිකක් වෙලා යනකොට මට දැනෙන්නේ මම ඇහැ අරගෙන ඉන්නවා වගේ කියලා. හ්ම් හ්ම් හ්ම් හ්ම්. සමහර කෙනාම ওই කියන වටපිටාවට ටිකක් පුරුදු වෙන්න වුණාම හිතම ඉගෙන ගන්න පටන් ගනීවි හිත හිතුවට ඇහැ ඇරිලා තියෙන්නේ කියලා නෑ මේක ඇත්තටම ඇහැ වැහිලා තියෙන්නේ කියලා. හොඳේ? ඉතින් අර ඕක කොහොමද කියන්නේ ශරීරය සහ හිත කියන දෙක අර තුලණය වෙන හැටි තමයි ඇත්තටම කියනවා නම් ඕවා. හැබැයිටම කියනවා නම් අපි සමහරක් වෙලාවට හුස්ම ගන්නවා අපි හිතෙන් හුස්මක් ගන්න විදිහක් එකක් තියෙනවා. නමුත් ශරීරයෙන් ඇත්තටම හුස්මක් ගැනෙන බවක් තියෙනවා. ඒ දෙක ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට දෙකක් වෙන්න පුළුවන්. ඒක සමාන නොවි යන්න පුළුවන්. ඒ කියන්නේ හිතෙන් අපි හුස්ම ගත්තා කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක හුස්ම හෙලන එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ලක්ෂණ ටිකක් ටිකක් ඉතින් භවනා තුළ පොඩ පොඩ එහෙට මෙහෙට වෙයි මතුවෙන්න පුළුවන්. ඒවට කොහොමද ඉතින් සාදර වුණා නම් හොඳයි. සානුකම්පිත වුණා නම් හොඳයි. ඔක්කොම මතුවෙච්ච අවයි ඒක අපේ ප්‍රධාන අරමුණ නෙවෙයි. ඒකෙම තියෙනවා නම් කීච්ච අවයි කියන්නේ. එහෙමයි. හොඳයි ස්වාමීන් වහන්සේ රුවන් සරණයි. ආතන සරණයි. කොහොමද පින් ස්වාමීන් වහන්සේ? මට අහන්න පුළුවන්ද ප්‍රශ්නයක්? ආ එහෙමයි. Deruan now uh, Bante, good, good, good afternoon, Bante. Now, um, clear comprehension. Uh-huh. Sati, um, now the clear comprehension that you discussed earlier. Now, yeah. is that the same thing as Yatha Bhuta Nana Dasana? Seeing things as they really are, is that the same thing? I think I'm... Uh, මම කියන two, two different things. ඔය සිංහලෙන් කියන්න පුළුවන් බන්දේ. හරි. ওই දෙකේම තියෙන ලක්ෂණ ටික එකයි නේද? ඒක තමයි මම අහන්නේ ස්වාමි වහන්සේ. එහෙමයි. එහෙමයි. ওই දෙකේ තියෙන ලක්ෂණ ටික එකයි නේද? එතකොට ඒත් එක්ක බලනකොට සම්පජාඤ්ඤය සහ අර අර කියන කාරණාව එක එක එක කාරණාවක් හැටියට අපිට දකින්න පුළුවන් වෙනවා නේද? හැබැයි සූත්‍රයත් එක්ක බලනකොට මේ වචන දෙකක් තියෙනවා. කියලා තියෙන ආකාර දෙකක් තියෙනවා කියලා තියෙන අවස්ථා දෙකක් තියෙන්න පුළුවන් නමුත් අභ්‍යන්තරය තුළ බලනකොට ඇත්තටම මේක එකක් තියෙනවා මේක වුණාම අපි දැනට හිතමු අපි දැනට සලකමු ඒ කියන ඒ කියන කාරණාව තමයි එතනින් ප්‍රකට වෙන්නේ කියලා මොකද සතිපට්ඨාන සූත්‍රය අරගෙන බැලුවොත් එහෙම ඒකේ කියන්නේත් ওই කාරණාවම තමයි බලන්නකො ওই වේදනානුපස්සනාව වරේ මේ කොටස් වලම තියෙන ওই ওই ටිකමනේ එතකොට අපිට දකින්න කියලා කියන්නේ සම්පජඤ්ඤයක්මයි හැබැයි ඒ කියන සම්පජඤ්ඤ දකින්න අර සිහිය හොඳට මනාකොට තියාගන්න පුළුවන් බවටපත් වෙන්න ඕන. කොහොම වුණත් එහෙම්පත් කරගත්තාම ඒ ඇති වෙන යථාභූත ඥාන දර්ශනය සහ ඔය කියන සම්පජඤ්ඤ තුල තියෙන ලක්ෂණ ටික ඒ ඒ ඒ ඒ ඒ කියන කාරණා ටික එක හා සමාන බවක් තමයි මම නම් දකින්නේ. එහෙනම් ඉතින් යෝනිසෝමානසිකාර දැන් බයිසුකේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒක වෙන අයද ඇත්තටම කියනවා නම් ඔය කියන අර අර ටික තුල තියෙන ඒක ගැන කියන්න පුළුවන් තවත් පැත්තක් වගේ නේද ඔක යෝනිසෝ මනසිකාරය. ඉතින් ටිකක් වෙනස් නේද ස්වාමීන් වහන්සේ? I don't say it's like a totally different but you know ඒක ඒ කියන්නේ මම කියන්නේ යන්නේ නැහැ ඒක ඒක 100%ක්ම වෙනස්ම කාරණාවක් කියලා. ඒ වුණාට මේක අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ වචනේ වෙනස් විදිහකට අර තියෙන අර්ථයක් එක්ක එළියට ගන්න ගියොත් තමයි අවුල තියෙන්නේ. ඒ වුණාට ඔය කාරණා හැම එකකින්ම එළියට ගන්න හදන ධර්මතාවයක් තිබ්බ කියන්නකො ක්‍රියාවලියක් තිබ්බ කියන්නකො ආන්ගේ ක්‍රියාවලීන් දිහා බැලුවොත් එහෙම ඒ ක්‍රියාවලිය වල තියෙන ටිකක් සමාන බව. හැබැයි යෝනිසෝ මනසිකාරය විස්තර කරලා තියෙන වචන ටික නම් ඇත්තටම මට මේ වෙලාවේ මතක නෑ අවංගම කියන්න ඕන. ස්වාමීන් වහන්සේ අර සබ්බාසව සූත්‍රය කියනවානේ මේ දෝසු නොවන් දෝසුසි ඒකේනේ යෝනිසෝ මනසිකාරය දැන් මේ බුදුහාමුදුරෝ ඒකෙත් ඒක අර වයිස් ටෙන්ෂන් යෝනිසෝ මානසිකාර දෝසු නොවන් දෝසු සී අර ඒ ඒ ඒ ඒ ඒ සූත්‍රයේ දැන් ඒක ලියලා කියනවනේ ස්වාමීන් වහන්සේ. හ්ම්. ඉතින් that is unreasoned thoughts uh, unreasoned thoughts um uh, the, the sensual sensual uh, afterwards unreasoned sensual uh, Afterwards, we prevent it from coming when we have yoniso manasikara. Hmm. Or uh, reason, bhava, thoughts of bhava asava, we prevent it from uh, coming to our minds when we have yoniso manasikara. So that is hmm. a, that I think is a bit different, Bhante. Because we are watching, watching very closely, uh, looking at these thoughts and if these asavas come in or thoughts, whatever we want to call it, then we prevent it from coming because we have yoniso manasikara. So I oh, think yeah. that's a bit mm-hmm. different from uh, clear comp- and clear comprehension because that is a different thing, Navaste. Yata Bhutanana Dasana. Isn't that right? Yeah. yeah. I think අම මෙහෙම yeah I think I think මම හිතනවා යෝනිසෝ මනසිකාරය තමයි සතියත් ඔක සූත්‍රයක් තියෙනවා අඟුත්තර නිකායේ. මට ඒ වචන ටික හරියට මතක නැහැ. යෝනිසෝ මනසිකාරය සතියේට පාර පෙන්නන ඔහු සතිය යෝනිසෝ මනසිකාරයට පාර පෙන්නනවා. අන්නේ මට මතක සූත්‍රේ. මට මතක නැහැ ඒක. කොහොම හරි කමන්නේ. මේක එතකොට මේ ගේවල් වලට අර එකාසු බවක් තියෙන එකක් තමයි. එතකොට කොහොම නමුත් යෝනිසෝ මනසිකාරය යහපත් විදිහට නුවණින් මෙනෙහි කරන හිඳ තමයි දැන් සතියේ තියෙන්න ඕන තියෙන කාරණාව දැනගන්න. ඒ තියෙන කාරණාව දකින්න යෝනිසෝ මනසිකාරයක් තියෙන හින්දා තමයි දකින්න පටන් ගන්න වෙන්න පුළුවන්. අර විදිහට අර යථාභූත වූ ඥාන දර්ශනයක් නැත්නම් ඇත්ත ඇත්ත සැටියෙන් දකින්න අපිව පෙළඹෙන්නේ. අන්න එහෙම එකක් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් මම හිතනවා අන්න එහෙම කාරණාවක් ඔබ තුළ ඇති කියලා. දැන් ස්වාමිමාංශ අර කුසුමා අක්කා කිව්වා නේද අර මේ කෑම කෑම එකක් ගන්නකොට මේ ඒ ආදීනව දකින්න තියෙනවා. දැන් ඒක හිතලා කරන්න තියෙනවානේ ඉස්සෙල්ලා අපි ඒක නිකන් එන්නේ නැහනේ ස්වාමීන් වහන්සේ. නැත්තම් නිකන් එනවද අර මේ වැඩි දියුණු වෙනකොට ඒ ආදීනම නිකන් එනවද? මෙහෙම අපිට ඇත්තටම උවමනාවක් තියෙනවා නම් ඕක ඕක වෙන්නේ මෙහෙමයි කියලා හිතන්න ඕන නම් හිතන්න පුළුවන් කමකුත් තියෙනවා. ඒ වුණාට සතිය දියුණුවත් එක්ක ඕක අපිට තේරෙන්න පටන් ගන්න බවකුත් නම් තියෙනවා. ඒකත් නම් කියන්න. ඒක අපි හිතුවා හෝ නොහිතුවා සතිය දියුණු වෙනකොට අපි සතියෙන් හිටියා කියන්නකෝ. හරි. ඔබතුමිය උදාහරණයක් ඇරෙයිද වේදනාව දැනෙනකොට ඒ වේදනාව නෑ වේදනාව පැත්තකින් තියන්නකෝ. ආනාපානයේ මුලදී හුස්ම නිකන් ඔහේ මෙහි යන එක දැනුණා වුණාට පස්සේකදී අපි කියනවා අපි හිතමුකෝ ආනාපානය තුල පළපදියෙන් වෙලා ඉන්න ඉගෙනගත්ත කියන්නකෝ. අන්න එතකොට අපිට තේරෙන්න පටන් ගන්නේ ඔබතුමීට තේරෙන්න පටන් ගන්නේ ආස්වාසය කියන එක ඉන්හේල් එක ඒක තුල ආරම්භයක් තියෙනවා පැවතීමක් තියෙනවා වගේම ඒ ඒ ආස්වාසය නැතිවීමක් තියෙනවා. ප්‍රාස්වාසයත් ඒ වගේමයි ප්‍රාස්වාසයත් ආරම්භයක් තියෙනවා පැවතීමක් තියෙනවා වගේම නැතිවීමක් තියෙනවා කියලා. Oh. එතකොට මේ දෙක නමුත් මේ මේ මෙච්චර කාරණාවක් තියෙන විත්තිය මුලදී තේරිලා නැති වෙන්න පුළුවන්. මොකද අපිට මුලදී තේරුනේ ආ හුස්මක් තියෙනවා එන හුස්මක් තියෙනවා යන හුස්මක් තියෙනවා. අන්න ඒ වගේ ලක්ෂණයක් විතරක් වෙන්න පුළුවන්. ඉතින් අර සිහියේ වර්ධනයත් එක්ක සිහියේ වැඩිවීමත් එක්ක මේක මේ මේ කියන කාරණාවල් ප්‍රකට වෙනවා කියන එකයි ওই බොජ්ජංගාශ්‍රයෙන් නම් මට කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පරිබාහිරව ගත්තොත් අපි මෙනෙහි කරන්න කැමැත්තක් තියෙනවා නම් මෙනෙහි කරන්න උවමනයි නම් මම හිතන්නේ ඒක වැරද්දක් තිබ්බා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔය මෙනෙහි කරන එක ස්ථීරයටම හිතේ තියාගන්න එක. අන්න එතනයි අවුල තියෙන්නේ. ඊට පස්සේ අපි හංගිනවා හිතා ගන්න බලනවා මේක තමයි මෙනෙහි වෙන්න ඕන කියලා. මේක තමයි හිතන්න ඕන කියලා. ඒකට පරිබාහිරව සතිපට්ඨානයේ හැටියට සිහිය අර ස්වභාවික විදිහට වර්ධනය වෙලා දියුණු වෙලා මොකක් කර එකක් දැනෙන්න තේරෙන්න වුණාට අපි ඒකට පයින් ගන්නවා. මොකද අපේ පැටර්න් එක විතර නැති හින්දා. ඔන්න ඔතනයි මමත්වයේ අපිට ටොක්කණි. අපේ තියෙන නිත්‍ය සංඥාව අපිටම අපි අනිත්‍යයි කියලා භාවිතා කරන අපේ නිත්‍ය සංඥාව අපිටම පාර කපන්නේ මේ මේ මේ වල කපන්නේ ඔන්න ඔතනින් තමයි. ඒකයි අර මූලිකව එහෙම මෙනෙහි කරන එක හොඳයි, හිතන එක හොඳයි, මේකේ පැටර්න් එක තේරුම් ගන්න. නමුත් සතිපට්ඨානයට આવත් එහෙම ඕක තව ටිකක් කාලාන්තරයක් කරගෙන යනකොට ওই දේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. අපේ අත්දැකීමක් හැටියට. අන්න එතන තමයි යථාර්ථය අපි අවබෝධ කරන්න පටන් ගත්තේ. යථාභූත ඥාන දර්ශන. ඉතින් ඒක අර අවබෝධයක්. එතකොට අර මුලින් කියන එක යථාභූත ඥාන දර්ශනේ කියන එක අර මෙනෙහි කිරීමක් වගේ දෙයක්. එහෙම හිතනකොට අර මමක් හදා ගන්නවනේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ අර අපි හිත හිතනකොට එහෙනම් එහෙනම් මමක් ඉන්නවා කියලා අපි එහෙම හිත මේ හිතීම හොඳ නැහැ කියන්නේ. පටන් ගන්නකොට ඉතින් හිතනවා නම් කමක් නැහැ. ඉතින් පටන් ගන්න තියෙනවනේ ස්වාමීන් වහන්සේ. Yes, yes, that's correct. ඒ කියන්නේ මමක් කියන්නේ මම කියන්නේ දැන් මමක් කියලා කිව්වේ හොඳේ. හරි අමාරු වචන වලින් කියන්න. මමක් කියලා කියන්නේ ඒක අපි ස්ථිර හැටියට හිතනවා. මේක හිතන්න ඕන විදිය මෙහෙමම තමයි කියලා. මේක කල්පනා කරන්න ඕන විදිය මෙහෙමම තමයි කියලා. අන්න එතනින් තමයි නිදහස් වෙන්න ඕන. මොකද ඉන් එහාට හිතට යන්න පුළුවන්කම තිබ්බා වුණාට හිතට යන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි අර විදිහේ සීමාවක් හදලා තියෙන හින්දා. ඊට වඩා අපි අර භාවනාව තුළ හරි ජීවිතය තුළ ධර්මයේ තුළ හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ආ මෙන්න මෙහෙම හිතන එක තමයි මේ ධර්මයේ ප්‍රයෝජනය තියෙන්නේ. මේ ධර්මයේ තියෙන ඵලයේ තියෙන්නේ ආන් වගේ කියලා. අන්න එතනයි අවුල තියෙන්නේ. නමුත් මූලිකව මේකේ තියෙන ක්‍රියාන්විතය මේකයි වැඩසටහන මේකයි කියලා ඉගෙන තියාගන්න එක හොඳයි වැරදි නෑ. ඒක හොඳයි. ඒක යුතුයි. දැන් ස්වාමීන් වහන්සේ අර මේ ආනපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍ර දෙකම අර ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ ට්‍රාන්ස්ලේෂන් එකේ they it says I train thus. ඉතින් train කරන්න තියනනේ ඉස්සලා නේද ස්වාමීන් වහන්සේ. I train thus. When I take a, I train thus taking a long breath I know I take a long breath. I train thus when I take a short breath, I know that I take a short breath. ඉතින් ඒක ට්‍රේනින් එකක් හැටියට ඉස්සලා පටන් ගන්න කියලා නිකන් එන්නේ නැහනේ ස්වාමින් වහන්සේ. අම මෙහෙම. ඔය ඔය ට්‍රාන්ස්ලේෂන් එකත් එක්ක ඔය ට්‍රේනින් කියන වචනේ ට්‍රේන් කියන වචනේ අපිට තේරෙන්නේ එහෙම අර බාහිරින් කරන එකක් හැටියටනේ. හාද අන්න ඒකයි මේ සතිපට්ඨානයේ කියන දේවල් ගැන ওই විදිහට වචනෙට පරිවර්තනය කරන්න වුණාම මෙතන තියෙන අවුල තියෙන්නේ. එතකොට ඒ ට්‍රේනින් කරන එක සතියට ටිකක් එහා නේද? සතිය නෙවෙයි නේද? එතකොට ඔව් වචන වලින් වෙන කියන්න විදිහකුත් නැහැ. එහෙම එකකුත් තියෙනවා. ඉතින් ඒකින්ද පළවෙනිම හොඳ දේ තමයි අර විදිහට ට්‍රේනින් කරන එක නම් තමයි. නමුත් ඔකට අපි කියනවාම ඉගෙන ගන්නවා කියන්නකො. ට්‍රේනින් වලටත් එහා ගිය වචනයක් අපි පාවිච්චි කරමු ලර්නින් කියලා. මම හිතන්නේ ඒ වචනේ හොඳයි කියලා. ඔව්. ඒ වචනේ ගොඩක් Well, that's beautiful. Yes, right, Bhante. Thank you so much for that. Thank you very much. සනන්ත ඔය මේ යෝනිසෝ මනසකාරය කියන එක සාමාන්‍ය මේ මේ මේ සම්මා දිට්ඨියත් එක්ක යන එකක් නේ. එතකොට දැන් යෝනිසෝ දැන් අර අවිද්‍යා සූත්‍රයේ තියෙන සනන්ත යෝනිසෝ මනසකාරය නිසා කතිසම්පජන්ණය, කතිසම්පජන්ණය නිසා ඉන්ද්‍රිය සංවරය සුදුසුකම් තියෙන ප්‍රතිපත්තානේ. එහෙමනේ පිළිවෙලක් නේ. එතකොට දැන් සති සම්පජන්ණය කියන්නේ අර යථාබුද්ධ ඥානය කියන්නේ මූලික අවස්ථාව වගේ එකක් නේද? එහෙමයි. එහෙමයි. යථාබුද්ධ ඥානේ මූලික අවස්ථාවක් කියන එකක් තමයි සත්‍ය සම්පජාන්නේ කියන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරය කියන එක මුලින්දාම මුළු ත්‍රිපුර මුල ප්‍රතිපදායේ මුලින්දාම සම්මාදිට්ඨියත් එක්කම එකට එකටවම යන එකක්. අන්න හරියට. බොහොම වින් ඈ බොහොම වින්. සූත්‍රය අවිජ්ජා නේද? අවිජ්ජා සූත්‍රය තමයි. එහෙමයි. බොහොම වින් ඈ. අගතනිකාරය. ඉතින් මම යෝජනා කරන අලුත් අයට වගේ අහන්න අමාරු නම් ඒක ලියලා එවන්න. එතකොට අපිට ඔව් ඒකත් ඇත්තටම හොඳයි. ඔව් ඔව්. එතකොට අපිට මේ අර ස්පේස් එකක් තියෙන වෙලාවේදී අර නිහඬතාවයේ තියෙන වෙලාවේදී මේ ප්‍රශ්න ගන්න පුළුවන් නේද? එහෙමයි. එහෙම එකක් තියෙනවා. ඔව්. එහෙමනම් මේ මම අවසාන ප්‍රශ්නය අහලා මේ ඉවර කරන්නද අනිත් අයට මුකුත් එහෙමයි. එහෙමයි. දැන් අර මම මේ ඇත්තටම ඔබ වහන්සේ කිව්වට පස්සේ කමටහන් මම අර එදිනෙදා භාවනා කරනකොට ලියන්න ගත්තා. මම ඉස්සර ওই රිට්‍රීට් වලදී ලිව්වට ගෙදරදී මම කවමදාකත් ලියලා නැහැ. ඉතින් මේ අවුරුද්දේ මුල ඉඳන් ලියන්න ගත්තා. ඉතින් මට තේරෙනවා ඒකේ මේ යම්කිසි ප්‍රගතියක් තියෙනවා. tamunටම tamun දෙස හැරි බලනවා වගේ දෙයක් ඒකෙන් සිද්ධ වෙනවා කියලා. එහෙමයි. ඔකට ප්‍රත්‍යක්ෂව කියලායි කියන්නේ පාලියේ. එහෙමයි. ඒක තමයි දැන් මම උදාහරණයකට මේ දැන් ඔන්න ඊයේ ලියපු එක මම නිකන් සරලව ඔබ වහන්සේට කියන්නම් මම ලිව්වා ටික වෙලාවක් සක්මන් කළා භාවනාවට ඉඳගත්තා භාවනාව හොඳා හිත සංසුන් සමාධිගත වී හිත අවදි භවයේ හිටියා ඊට පස්සේ ලියලා තියෙන sound of silence නිශ්ශබ්දතාවයේ හඬට කන්දී මම බොහෝ වෙලාවක් හිටියා කියලා ඊට පස්සේ දැන් අද දවසේ භාවනාවට අද උදේ කරපු එක මම ලියලා තියෙනවා ලිව්වා සක්මන් භාවනාව කළා හිත තැම්පත් කර ගැනීමට අමාරුයි ඊයේ රාත්‍රියේ යාළුවෙක් සමග කළපු සාකච්ඡාව නිසා හිත දුවන බව පෙනේ භාවනාව හොඳ නැත නිින්ද ගියා වගේ දැනුණා ඒක මම නිකන් සරල පොයින්ට් ෆෝම් එකෙන් ලිව්වේ ඉතින් ඔබ වහන්සේගෙන් ඒ ගැන උපදේශක් බලාපොරොත්තු වෙනවා මේ මගේ ප්‍රශ්නේ අහන්න කලින්. එහෙමයි. ඕක තාත්තේ ලියන්න ඇත්තටම ඒ විදිය හොඳයි. භාවනාව හරි මම අද භාවනාව සක්මනට ගියා. සක්මනේදී මෙහෙම මෙහෙම වුණා. සක්මන මෙහෙම මෙහෙම තේරෙන්න වුණා. සක්මනේදී මේ මේ මේ මේ දේවල් වැටහෙන්න වුණා. ප්‍රීතමක සද්දේ ඇහුණා. අඩිය තියෙන විදිය තේරුණා. ඊට පස්සේ ආනපානෙට හිත දාගන්න හිතුණා. අන්න ඒ වගේ අර තව ටිකක් තාත්තේ අපි මේකේ අස්සට රිංගන්න බලමු. තව ටිකක් අර අන්විච්චයක් වගේ එකක් දාලා මේක තව ටිකක් අර විස්තරණය කරන්න බලමු. හරියට අර අසුබ ගැන නැත්තම් ඔය කානුපස්සනාවේ අර ශරීරය ගැන කියන එක බුදුහාමුදුරුවෝ කියනවානේ අර ශරීරයේ කොටස් 30 ගානකට වගේ කඩනවානේ. ඒක ශරීරයක් හැටියට නිකන් දකින්න වෙනුවට කියනවා කෙස්තොම් නේද? ආන් එහෙම එහෙම එකක් තියෙනවා කියලා මේක පොඩ්ඩක් විභේදනය කරලා බලන්න වගේ. අන්න එහෙම වගේ බලන්න ඊළඟව තව ඉතාලේ ඕක තව ටිකක් විස්තරණය කරන්න බලන්න. එතකොට ඔබතුමාටම අහුවෙයි අර සිතුවිල්ල තිබුණා වුණාට සිතුවිල්ල තිබුණා වුණාට ඒ සිතුවිල්ලත් එක්ක එක්තරා විදිහකට පුළුවන්කමක් තියෙන්නත් පුළුවන් එක්තරා විදිහකට පුළුවන්කමක් තියෙන්නත් පුළුවන් සමහර විටක ආපහු භාවනා අරමුණට ගන්නවා අන්න එහෙම තිබිච්ච අවස්ථාවක් සමහර විට අපිට ගිලිහෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ සිතුවිල්ල තිබ්බ වුණාට අවුලක් නෑ සිතුවිල්ල තිබ්බට ප්‍රශ්නයක් නෑ. මට භාවනාවට ගන්න පුළුවන් කමකුත් තිබ්බ අවස්ථාවක් තිබුණා කියන ආන් ඒ වගේ වටපිටාවක් අහු වෙන්න පුළුවන් වේවි. ඒකින්ද තාත්තේ මං හිතනවා කමටහන් වත්තා හොඳයි. ලස්සන නේමයි. හරිම ෂෝක්. තාපුට්ටක් බලන්න චුට්ටක් විස්තරණය කරන්න. තව චුට්ටක් පොඩ්ඩක් තියෙන අත්දැකීම් ටික තව පොඩ්ඩක් එළියට ඇදලා ගන්න බලන්න. අන්න එතකොට අහුවේවි අපිව භාවනාව අපි කියමුකෝ හොඳ පැත්තකට අරන් ගියා නම් මේ හොඳ පැත්තකට ගිනිච්ච ආහාර ටික මොනවද කියලා. ඕවාර සූත්‍රයේ තියෙනවා ආහාර සූත්‍රය වගේ සූත්‍රයක තියෙනවා ඇත්ත කාරණාවලට. නමුත් ප්‍රායෝගිකව අපි අත්දැකපු අත්දැකපු ටික අන්න එතනදී එළියට එන්න පටන් ගන්නවා. හොඳයි? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මම මේ අවසාන ප්‍රශ්නේ වගේ අහන්න මේ බලාපොරොත්තු වෙනවා. දැන් අර මේ ඇත්තටම මේ අපේ භාවනා කරන කට්ටිය බැලුවම ලොකු සන්තෝෂයක් එනවා. දැන් එක එක විදිහේ අත්දැකීම් තියෙන ඉන්නවා. විශේෂයෙන් අර හොමගම අර මොන මහත්මයා කිව්වා වගේ අර ඉදිනදා ජීවිතයේ දේවල් බලාගෙන ඇඳුම් මහනකොට කපනකොට උයනකොට ජීවිතේව ගන්න පුළුවන්කම කියන්නේ මමත් දකින්න ඒක භාවනාවේ උසස් තත්ත්වයක්. මේ තත්ත්වයට අපිට ඉන්න පුළුවන් නම් හැමෝටම මම හිතන්නේ ඒක ලොකු දෙයක්. ඒක අපිට කරගන්න ටිකක් අමාරුයි වගේ පේනවා. ඉතින් මට මේ අර ප්‍රශ්නයක් විදියට මම අහන්නේ දැන් ඔබ වහන්සේ තායිලන්තයේ භාවනා අධ්‍යක්ෂින් තියෙන නිසා දැන් ඔය නිශ්ශබ්දතාවයේ හඬ කියන එක නිකන් sound of silence කියන එක දැන් මම භාවනා කරලා ආනාපානිය තුනි වුණ හැටියට රෑයෝ කා ගහනවා වගේ ඒක මට නිතරම ඇහෙනවා. දැන් ඒක මේ අවුරුදු 8ක වෙලේ ඉඳන්ම ඒකට තමයි මම මගේ කන යන්නේ. ඒකේ ඉන්න ගමන් ඉතින් මම වෙන දේවල් දෙස බලන් ඉන්නවා. ඉතින් මේ මට මතකයි ඕක ගැන අජාන් සුමේදගේ පොතක් තියෙනවා. ඊට අමතරව මේ අපේ අර රාණි රාජපක්ෂ නෝන මීත්‍රිගල වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඒකේ සිංහල අනුවාදයක්. ඒක සමහර අයට ඇහෙනම මේ ඉතින් ඒකට හිත තියාගෙන ඉන්න කියලා කියනවා. ධම්මජීව සමිනාහස කියන සද්දයක් ඇහෙනවා නම් ඒකේ හිත තියාගන්න ආනාපානේ සමහරට නොපෙනී යන්න පුළුවන් කියලා. ඒක ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. ඉතින් එහෙම කරලා අපි අවසන් කරමු සාකච්ඡාව අද දවසට කියලා මම යෝජනා කරනවා. තාත්තා මට පොඩ්ඩක් කියන්න ඕන. ඔය ඇහෙන සද්දය එතකොට අර ඇත්තටම ඇහෙන සද්දයක්ද නැත්නම් ඇත්තටම නැති සද්දයක්? ඇත්තටම නැති ශබ්දයක්. දැන් මම ඔබ වහන්සේට මේ පොත් දෙක මම එවන්නම් දැන් ඒක ඔය තායිලන්තයේ මේ හරි මම දන්න තරමින් ගොඩක් ප්‍රකටව තියෙන දෙයක්. දැන් ඒක ගැන අජාන් සුමේදෝ කියලා නායක ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහනවා කට්ටිය ගිහින්. ඉතින් සමහර අය කියනවා කියන ඒකට අර මේ කොස්මික් පිටින් එන ශබ්දයක් කන් දෙකේ රැව් දෙනවා වගේ කියලා. ඉතින් ඒක ගැන මේ ලොකු විවාදයක් විදියට ගිහිල්ලා අන්තිමට ඉතින් ඒකත් තමුන්ට දැනෙන ශබ්දයක් හැමෝටම එහෙම වෙන්නේ නැහැ කියලා තියෙන වෙන අය ඉන්නවා. ඒක රෑහියු කෑ ගහනවා වගේ. ඉතින් ඒක මේ හිත සංසුන හැටි සාමාන්‍යයෙන් හිතට ඒක යනවා. හ්ම්. ඒක පොඩි 11කට පරිච්ඡේදකෙන් අජාන් සුමේදු කියලා කියනවා. ඉතින් ඒක හරිම විස්තර සහිතව බුදුරජාණන් වහන්සේ කාලෙත් ওই වගේ සමහර අය ප්‍රශ්න අහලා කියනවලු. යාලට එකිනෙකාගේ චරිත අනුව අත්දැකීම වෙනස් කියන එකයි මම හිතන්නේ ඒකෙන් අදහස් කරන්නේ. ඔව් පින්දීම ඇකිලිම හරි උස්මරල්ල හරි හෘදේ වස්තු වැටෙන හැටි එහෙම ප්‍රකට වෙනවා කියන එක තමයි මම හිතන්නේ ඒක කියන්නේ. එහෙම වෙන වෙත වෙන අය ඉන්නවද දන්නේ නැහැ මම දැනගන්න කැමති එහෙම කාට හරි එහෙම අත්දැකීමක් තියෙනවද? එහෙමයි. ඔව් දැන් ලොම්බු සුමේදෝත් එක්ක කතා කරලාම මුණාසකින් අතර මම ওই ප්‍රශ්නේ ඇහුවා. ආ එහෙම මේක ඔය මේ sound of silence කියන එක ඔබ වහන්සේ කොහොමද විස්තර කරන්නේ කියලා. ඊට පස්සේ ලොකු සුමේදෝ මගෙන් ආපහු ඇහැව්වා මගෙන් ආපහු ඇහැව්වා මේ දාවි ඕක ඔයා කොහොමද තේරුම් ගන්නෙ කියලා. ඊට පස්සේ මම කිව්වේ මෙහෙම එකක්. මම නිහඬ වුණාට පස්සේ ඒ ඒ මම නිහඬ වුණාට පස්සේ ඇහෙන දේ මං අහගෙන ඉන්නවා කියලා. අන්න ඒ වගේ ලොම්බුසමේදෝ ඒක හරි කියලා කිව්වා. කොහොම නමුත් තාත්තේ මේකේ කතාව මට තේරෙන හැටියට තියෙන්නේ සමහරක් වෙලාවට සද්දයක් අහන එකක්ම වෙන්නත් පුළුවන්. මට මතකයි ලොම්පු අමරෝ තමයි ওই පොත හදලා ওই පොත ඕක ওই විදිහට ලියලා තිබුණේ. අර තියෙන සද්දයක චූටි චූටි චූටි චූටි චූටි චූටි කොටස් වලට ගිහිලා අවසානට ඒක තුල තියෙන හිමීටම තියෙන චූටිම දෙයට හුඟකම් දෙන්න කියලා. ඒකත් හොඳ සිස්ටමැටිකලි. ඒක හිත අර නිකන් කසින භාවනාව වගේම තමයි. ඉතින් කොහොම නමුත් අපේ අර බාහිර දේවල් වලට තියෙන මනාපය කැමැත්ත නැත්නම් බාහිර දේවල් අල්ලගන්න ඒවා හිත යවන්න තියෙන ඌමනාව අයින් වුණාට පස්සේ අපි ඇත්තටම අපි තුලින් නිහඬ වෙන්න පටන් ගත්තාම ඒ නිහඬ භාවයට කන් දෙන්න අපි පටන් ගන්නවා. ඒ නිහඬ භාවය තුල හඬක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ නිහඬ භාවය තුල නිහඬක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක සමහරක් වෙලාවට අපිට හඬක් හැටියට පේන්නත් පුළුවන් භාගද භාග හැටියට පේන්නත් පුළුවන් හඬක් හැටියට. සමහරක් වෙලාවට එහෙම දෙයක් නොවෙන්නත් පුළුවන්. කොහොම නමුත් අර වටපිට සද්ද බද්ද අඩු වුණාට පස්සේ නෑ නැති වුණාට පස්සේ මට මතකයි අජාන් නෑ ඔය වජන් චාහමඳුරුණත් කියනවා මේ අර කන ඇතුලේ ම්ම් ගාල සද්දයක් එනවා. ඔව්. ඉතින් ඔව් එතකොට තාත්තේ මේකෙන් හරියටම කියන්නේ අර සද්දයක් දිහා අහගෙන ඉන්නවා කියන ඒ ඒ එහෙම කාරණාවක් තමයි. ඇත්ත මම පිළිගන්නවා. නමුත් ඒකෙන් තව ටිකක් එහාට යන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ හැම දෙයකින්ම නිහඬ වුණාට පස්සේ හැම හැම කාරණාවකින්ම නිහඬ වුණාට පස්සේ ඒ නිහඬ බවට කන් දෙනවා වගේ එහෙම අදහසක් එන්නත් පුළුවන් තාත්තේ. එතකොට එතන සද්දයක් සතහනක් නැති වෙන්න පුළුවන්. අපි ඇත්තටම නිහඬයි නිශ්චලයි. එහෙම නැත්නම් මම මෙහෙම කියන්නම් ඔබ තවත් විදිහකට කියනවා නම් මුකුත් නොකර ඉන්නවා කියන අදහසකට වගේ එන්න පුළුවන්. එතකොට අපි මුකුත් කරන්න යන්නේ නැහැ. මුකුත් නොකර ඉන්න ඉගෙන ගන්නවා වගේ අන්න එහෙම තැනකට ඕක අපිව යොමු කරන්න පුළුවන්. ඒක එහෙම එහෙම එහෙම භාවයකට යන්න එහෙම තැනකට යන්න හරි ලේසි අරමුණක් ඕක. ඉතින් ඒක සද්දයක් ආකාරයට සද්දයක් අනුසාරයෙන් තේරෙනවා නම් ඒකමක් නැහැ. ඒක සද්දයක් නැතුව හුදෙක් අපේ අර කන කියන ඉන්ද්‍රිය ප්‍රධාන කරගෙන පළවෙනියෙන්ම වැඩේ පටන් ගත්තා වුණාට අවසානයේදී අපි ඒකිනුත් නිදහස් වෙලා ඉඳ අර නිශ්චලතාවයෙන් ඉඳ ඉගෙන ගන්නවා කියන අර්ථයකට එනවා නම් ඒකත් හොඳයි. මගේ පැත්තෙන් කිව්වොත් එහෙම මගේ කාලේ ගොඩක් හිත දුවපු කාලේ මම කල්පනා කරා පාවිච්චි කරා මේ පුරුදු කරා ඇතරම කියනවා නම් කනට අවධානය යොමු කරගෙන ඉන්න. මොකද හිතට ආපුවම ඒකේ හරි ජංජාල ගොඩයි. මහා ප්‍රශ්න ගොඩක් වැඩි. ඊට වඩා මට හරි ලේසි මේ කැලෑවේ ඉන්නකොට ඔය සතු කෑ ගහන එක ඒක අහගෙන ඉන්න. <clears throat> ගහින් අතු වැටෙන එක අහගෙන ඉන්න. ඒක හරි ෂෝ. ඔය දිය දිය ඇල්ලක් ගාවට ගිහිල්ලා ඒකේ වතුර පල්ලෙහාට වැටෙන හැටි ගැන අහගෙන ඉන්න එක ඇත්තට මට හරි නිදහසක් සහනයක් වුණා. අර හිත ඇතුලේ තියෙන අර අර අර කාරණාවට ඉන්නවට වඩා. ඉතින් ඊට පස්සේ තමයි මම පටන් ගත්තේ ඔය අහගෙන ඉන්නවා කියන එක. මොකද ඒක ඒකදී ඇහෙන්නේ අර වර්තමානයේ තුල ඇහෙන සද්දේ හිම. ඉතින් මේ sound of silence කියන එකට එනකොට මම හිතනවා සද්දකින් ඊදී පටන් ගන්න පුළුවන් තාක්කේ. තව දුරටත් එහාට යනකොට සද්දයක් නැතුව ඇත්තටම අපිට ඒ ඒ හැම එකකින්ම නිදහස් වෙච්ච තැනකටත් එන්න පුළුවන්කමක් එන්නත් පුළුවන් කියන ඉංගිය මම කරන්න කැමතියි හොඳේ. එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ එහෙමනම් අපි දැන් පින් දීලා මේ අද ඇත්තටම ඕ මට ඇත්තටම කියනවා නම් අද මේ පින්වල මොදනාවක් කරන්න තියෙනවා. පහුගිය පහුගිය කාලේ මීට කාලයකට කලින් ඇත්තටම මේ වැඩසටහන මුල්ම කාලේ අම්මල තුන්දෙනෙක් වගේ මට උදව් කළා. ඒත් එක්කම පහුගිය සතිය මට ටිකක් විශේෂයි. ද්‍රව්‍යමය වශයෙන් සහ මූල්‍යමය වශයෙන් ගොඩාක් උදව් පදා හම්බෙච්ච කාලයක්. ඒ ඒ අතරින් ගන්න ගන්නකොට ඔයයන්ගේ ඒ කරුණාබරිත ඒ ඒ දායකත්වයන් වලට ඇත්තටම බොහොමත්ම පිං සිද්ධ වෙන්න ඕන. කාලයක් ඉඳලා තිබිච්ච අවශ්‍යතා සමූහයක් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන විදිහේ දැන් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතිනවා. ඒක ගැන විශේෂ අනුමೋದනාවක් අනුශාසනාවක් ඔයයන්ට මම කරන්න ඕන. ඒ විදුවට ඒ ඒ වෙනුවෙන් කරපු ඒ සීලෝම පරිත්‍යාගයන් වෙනුවෙන් ඒ සීලෝම දායකත්වයන් වෙනුවෙන් ඇත්තටම ඒ ඔක්කොම සාසනයටයි ඉතින් කවුරු නමුත් කෙනෙක් ධර්මයේ පුරුදු කරාවේ ඒ තියෙන දේවල් වලින් ප්‍රයෝජනයක් අරගෙන හිත හදාගනීවි හිත සකසා ගනීවි. ඉතින් එවන් වූ දෙයක් කරන්නට ඔයත් ඔය දක්වපු ඒ ඒ ඒ දායකත්වයන් ඒ කරපු ඒ හැම පරිශ්‍රමයක්ම මම හිතනවා සමහර අයත් ඔය බෙහෙත් පවා බීලා තියෙනවා දවස් ගාණක් වැඩ කරපු හින්දා. ඉතින් ඒ අතෝ ඒ කරපු ඒ හැම උපකාරයක්ම හැම දෙයක්ම මොහොතක් Tamanගේ හිත තැම්පත් කරගෙන ඉන්න නිදහසේ ඉන්න දුකක් නැතුව ඉන්න සංతాපයක් නැතුව ඉන්න හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු ඇති කරගන්නවා ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අර මේ කාලෙදි මේ මේ මේ කරදරේ හින්දා උන තමයි අපි මේ මේ වැඩසටහන පටන් ගත්තේ ඉතින් මේ කරදරේ තාමත් මේ ලෝකේ තියෙනවා මේ බෙහෙත් හොයාගත්තා හෝ නැතා හෝ කියලා කිව්ව වුණාට ඒකෙන් තාමත් කට්ටිය මෙයා දෙනවා තාමත් ඇති වෙලා යනවා ඉතින් මේ මේ පරිලෝ යන සෑම සියලු දෙනාටම අපි මේ කරගත්ත පින සතුට සිතින් අනුමෝදනා කරමු අනුමෝදනා වෙලා එයතෝ සංසාරිකව දුකක ඉන්නවා නම් ඒ දුකෙන් අත් මිදෙන්නටත් සපතක නම් ඒ සපත වඩ වඩාත් වර්ධනය කරගන්නටත් අමා නිවනින් සැනසෙන්නටත් අපි මේ කරගත්ත සියලුම කුසලයන් වලට සෑම සියලු දෙනාටම මේ ස්ථාන පූජා කරපු යත්තන්ටත් සකල ලෝකවාසී සෑම සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමා සුවදනාටම පිරුවන් සරණයි පරිස්සමෙන් ඉන්නවනේ Thank you, Bante. Good night. Thank you. Thank you.